ධර්මානුශාසනාව අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ අනුශාසක ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය අධ්‍යාපනපති පූජ්‍යපාද නෙළුවාකන්දේ ඥානානන්ද ස්වාමින් වහන්සේයි නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යේච තේ තාත විජිතේ සමන බ්‍රාහ්මනා මදප්පමාදා පටිවිරතා කන්තිසෝ රච්චේ නිවිත්තා ඒකමන්තානං දමින්ති ඒකමන්තානං සමින්ති ඒකමන්තානං පරිනිබ්බාපෙන්ති තේ කාලේන කාලං උපසංකමිත්වා පරිපුච්ඡෙය්‍යාසි පරිපඤ්ඤෙය්‍යාසි කිං භංතේ කුසලං කිං අකුසලං කිං සාවජ්ජං කිං අනවජ්ජං කිං සේවිතබ්බං කිං නසේවිතබ්බං කිං මේ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය අස්ස කිං වාපනමේ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය අස්සාති තේසං සුත්වායන් අකුසලං තං අභිවජ්ජේයාසි යං කුසලං තං සමාදායවත් තෙයාසීති සදහවතුනි තතහගතයන් වහන්සේ මේ ලෝකයට තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීමේ පරමාර්ථ අරමුණු රාශියක් ත්‍රිපිටක දේශනාව හදාරන කොට අපට හමු වෙනවා. ඒ අතරින් කරුණු තුනක් ඔබට අද මේ ධර්මානුශාසනාව ආරම්භයේදී සිහිපත් කරන්න කැමැතියි. ඒ තමයි ditta ධම්ම හිතාය සම්පරායික නිබ්බානත්ථාය කියන කාරණා තුන. උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කිරීමෙන් බලාපොරොත්තු වෙච්ච එක් කාරණයක් තමයි ditta ධම්ම හිතාය කියලා සඳහන් වෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන ඕනෑම පුද්ගලයෙකුගේ මෙලොව ජීවිතය යහපත් කරලීම සඳහා නිවැරදි කරලීම සඳහා දුකෙන් මුදවලා සැපවත් බවට පත් කරලීම සඳහා මේ ධර්මයේ දේශනා කරනවා කියන අදහසයි එහි තියෙන්නේ. ඒකෙන් අපිට පැහැදිලි වෙන කාරණයක් තියෙනවා අපි බන ඇසිය යුත්තේ මේ ලබාගෙන තියෙන ජීවිතය අගාධයට වැටෙන්නේ නැතුව විඳවන තැනට යොමු කරගන්නේ නැතුව යහපත් ලෙස ගොඩනගා ගැනීම සංවර්ධනය කර ගැනීමට මේ ධර්මය අවශ්‍යයි කියන එක. දෙවෙනි කාරණේ සම්පරායික කියන වචනය සම්පරායික කියන වචනයෙන් අදහස් වෙන්නේ තථාගතයන් වහන්සේ තමයි ලෝකෙට අනාවරණය කළේ අපි හැම කෙනෙක්ම සසර ගමනකට එකතු වෙලා ඉන්න උදවිය බව. එහි එක් නවාතැම්පලක තමයි දැන් මේ මනුස්ස ලෝකේ කොහේ හෝ මනුස්ස ජීවිතයක් ලබාගෙන ඔබ අපි ඉන්නේ. මරණින් පස්සේ ගමන නිමා වෙලා නැහැ. නැවත ප්‍රතිසන්දිලාභයක් කොහේ හරි ලබන්න ඕනේ. ඒ ලබන්න තියෙන්නේ ස්ථාන දෙකයි සුගතියක හෝ දුගතියක. කවුරුවත් කැමති නැහැ දුගතියක උපදින්න, ඉපදිලා දුක් විඳින්න. අපි හැමෝම කැමති සුගතිගාමි වෙන්න, සුගති සම්පත් විඳින්න. ඒත් හැමෝටම එහෙම ලැබෙන්නේ එහෙමනම් මේ ධර්මයෙන් අපට පෙන්වලා දෙනවා මරණින් පස්සේ දුගතියක නොඉපදී සුගතිගාමීව උපදින්න සුගතියක උත්පත්තිය ලබන්න උවමනා කරන මඟ පෙන්වීම ඊට උවමනා කරන අනුශාසනාව තමයි ධහම තුල තියෙන්නේ තුන්වෙනි කාරණය තමයි නිබ්බානත් සාය අවසාන පරමාර්ථය සහ උසස්ම පරමාර්ථය හැටියට සඳහන් වෙන්නේ සියලු කෙලෙස් නැති කරලා ලබන නිර්වාණ අවබෝධය. ඒ නිර්වාණ අවබෝධය ලබන්නට ප්‍රයෝජනවත් වෙන්නේ අපට මේ ධමයි. ලෝකයේ විවිධ ආගම් දර්ශන පහළ වෙලා තිබුණත් ඒ කිසිදු ආගමක කිසිදු ඉගැන්වීමක කිසිදු දර්ශනයක නිවන කියන සංකල්පයේ පිළිබඳව උගන්වන්නේ නැහැ. ඒ උගන්වන එකම ඉගැන්වීම තමයි සම්මා සම්බුදුරයන් වහන්සේ නමක් විසින් ලෝකෙට අනාවරණය කරන්න යෙදුණු මේ ධහම. ඔය කියන මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීමටයි තථාගතයන් වහන්සේගේ දේශනාව උන්වහන්සේ ලෝකයට අනාවරණය කළේ. අද මේ ධර්ම දේශනාව සඳහා මා විසින් ඉදිරිපත් කරන්න යෙදුණු මාතෘකා පාඨය ඇතුළත් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් දීඝනිකායේ චක්කවත්ති කියන සූත්‍රයට. දීඝනිකාය කියලා කිව්වහම තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍ර දේශනාවන් අතර දිගම සූත්‍ර දේශනාවන් තමයි අතුලත් වෙලා තියෙන්නේ. එනිසා මේ සූත්‍රයක අන්තර්ගත වෙලා තියෙන සියලුම කරුණු අපට මේ තියෙන කාල සීමාව තුල අනාවරණය කරගන්න බැරි වෙයි. එහෙත් අපි උත්සාහ කරමු අපට ලැබෙන කාල වේලාවට අනුව යම් තරමකට මේ සූත්‍ර දේශනාව තුල තියෙන කරුණු අනාවරණය කරගන්න. මම අර මුලින් සඳහන් කරන්න යෙදුණු අරමුණු තුනෙන් ප්‍රධානත්වය ගන්නවා මේ චක්කවර්ති සූත්‍ර දේශනාව දේශනා කිරීමට හේතු කාරණය බලනකොට ඒ තමයි අද අපි ලබාගෙන තියෙන මේ ජීවිතය සංවර්ධනය කරගන්න සාර්ථක කරගන්න උසස් තත්වයට පත් කරගන්න හේතු වෙන කරුණු තමයි වැඩිපුර චක්කවර්ති සූත්‍රයට ඇතුළත් වෙලා තියෙන්නේ. උන්වහන්සේ සඳහන් කරනවා ඊ타ම ධාර්මිකව රජකම් කළ දල්හනේමි කියන මේ සක්විති රජ කෙනෙක්. තා දැහැමිව පාලන කටයුතු කරගෙන හිටියා. එතුමාට නැත්තම් මේ රටට තිබුණා සත්රුවණක්. චක්‍ර රත්නය, අස්ව රත්නය, ස්ත්‍රී රත්නය, හස්ති රත්නය වගේ මෙහෙම රත්න හතක් මේ දල්හනේමි ශක්තිත රජුරුවන් සතුව තිබුණා. රජතුමා අවුරුදු ගණනාවක් ඊටාම දැහැමිව රට පාලනය කරගෙන ගියා. සෑහෙන කාලයක් ගියාම එක්තරා මිනිසියෙකුට රජුරුව කියනවා යම් දවසක මේ සත්‍රුවන තියෙන තැනින් ඉවත් වුනොත් මේක අඩු වුනොත් මේක ක්ෂය වෙලා ගියොත් එහෙම වහාම රජුරවන්ට ඒ බව දැනුම් දෙන්න කියලා. රාජකාරියක් හැටියටම පැවරුවා. මේ පැවරීම කරලා අවුරුදු ගණනාවක් ගත වුණා. අර මිනිස්සයා දැක්කා මේ සත්‍රුවන ක්‍රමයෙන් අඩුවේගෙන අඩුවේගෙන යනවා. විනාශ වෙන තැනටපත් වෙලා තියෙනවා. වහාම රජුරවන්ට ගිහිල්ලා ඒ බව දැන්නුවා. දැන්නුවාම දල්ලනේමි රජතුමා තමන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා කැඳවලා ඔහුට කියනවා මේ සත්‍රුවන ඉවත් වුනොත් එතනින් පස්සේ මට රට පාලනය කරගෙන යන්න පුළුවන්කමක් නැහැ. මං අහලා තියෙනවා ඒ කාරණය ඒ නිසා දැන් රට සතුව තියෙන මේ සත්‍රුවන පිරිහීගෙන යනවා. ඒ නිසා පුතේ රට පාලන කටයුතු බාර ගන්න ඕන මම තවුස්දම් පුරන්ඩ ආරණ්‍ය ගත වෙනවා කියලා. මේ විදිහට තමන්ගේ ජේෂ්ඨ පුත්‍රයා කැඳවලා රජ්ජුරුවෝ රාජ්‍ය පාලනය බාර දෙනවා ඒ පුතාට. මේ තරුණ පුතා රාජ්‍ය පාලනය බාරගෙන දින 7ක් ගත වෙනකොට සත්‍රුවන මුළුමනින්ම අහෝසි වෙලා ගියා අතුරුදහන් වෙලා ගියා. ඒ බව එක්තරා පුද්ගලයෙක් ඇවිල්ලා රජුරවන්ට දැනුම් දුන්නා. මේ තරුණ රජුරෝ හරියට දුක් වුණා ඒ ගැන අහලා. මේක බලාගෙන හිටපු රජ්ජුරුවන්ගේ උපදේශකවරයා රජ්ජුරුවන්ට මඟ පෙන්වන රාජර්ෂිවරයා රජ්ජුරුව ළඟට ඇවිල්ලා කියනවා මහරජතුමනි දුක් වෙන්න එපා මේ සත්‍රුවන ඔබතුමාට ලැබුණේ රටට ලැබුණේ පියමුතු පරම්පරාවෙන් නෙමෙයි ඒක නිසා නැවත මේ සත්‍රුවන රාජ්‍ය සතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා කළ යුත්තේ සක්විති වත් පුරමින් ඔබ වහන්සේ රාජ්‍ය පාලන කටයුතු ගෙනියන්න කියලා. කවුද මේ කියන්නේ? රජ්ජුරුවන්ට උපදෙස් දෙන රාජර්ෂිවරයා. ඊට පස්සේ රජ්ජුරුව අහනවා මොනවද දස සක්විති වත් කියලා කියන්නේ? චක්‍රවර්ති රජවරුන් විසින් අනුගමනය කළ යුතු ඒ සක්විතිවත් මොනවද කියලා. ඔහු පැහැදිලි කරලා දෙනවා. ධම්මං යේව නිස්සාය ධම්මං සක්කරොන්තෝ ධම්මං ගරුකරොන්තෝ ධම්මං මානින්තෝ ධම්මං පූජෙන්තෝ ධම්මං අපචායමානෝ ධම්මද්ධජෝ ධම්මකේතු ධම්මාදිපතේය ධම්මිකං රක්ඛාවරණ ගුත්තිං සංවේදහස්සු කියලා. ඔබට මේ වචන ටික ඇහෙනකොටම පැහැදිලි වෙනවා ඇති. දස සක්විතිවත් මොනවද කියලා ඇහුවාම කියන්නේ ධම්මං ඒව නිස්සාය ධම්මං සක්කරන්තෝ ධම්මං ගරුකරන්තෝ කියලා ආරම්භ කරන්නේ ධර්මයම පදනම් කරගෙන රාජ්‍ය පාලන කටයුතු වල සියලු අංශ පාලනය කළ යුතුයි කියලයි. නැවත ඒක සිහිපත් කළොත් එහෙම ධර්මයම මුදුනේ තියාගෙන ප්‍රතිපත්තිය හැටියට තියාගෙන රාජ්‍ය පාලන කටයුතු කළ යුතුයි එතකොට නැවත අර ගෙවි ගිය අතුරුදහන් වුණු නැතුව ගිය නිදන් ටික රත්න ටික රටට පහළ වෙනවා ඇති වෙනවා ගොඩ නැගෙනවා කියලයි උපදෙස් දෙන්නේ. පින්වතුනි මේ නිදානයත් එක්ක මේක ඇත්තටම සූත්‍රය නෙවෙයි සූත්‍රයේ ඉතිරි කාරණා පෙන්වා දෙන්න කලින් සූත්‍ර නිදානය හැටියට තමයි අපිට සලකන්න පුළුවන්කම තියෙන්නේ. මේ නිදානය ගත්තම අද ලෝකයේ බොහෝ රටවල් මුහුණ පාලා තියෙන තත්වයක් නේද මේ කතාව තුළ ප්‍රදර්ශනය වෙන්නේ කියලා ඔබට සිහිපත් කරගන්න පුළුවන්කම ලැබෙයි. ඒ මොකද ලෝකේ රටවල් බහුතරයක් සංවර්ධනය වීම සඳහා අනුගමනය කළපු ක්‍රියාමාර්ග ගත්තම ඒගොල්ලෝ ගොඩනගාගත්ත ප්‍රතිපත්ති ගත්තාම ධර්මයෙන් බැහැරව ගිහිල්ලා එකම අංශයක් ඔස්සේ භෞතික වශයෙන් රටවල් සංවර්ධනය කිරීම සඳහා ගෙන ගිය ක්‍රියාමාර්ගයක් තමයි ලෝකයේ තිබුණේ. අදටත් අපි සංවර්ධිතයයි කියලා කතා කරන රටවල් දිහා බැලුවාම ඒ රටවල් සංවර්ධනය වෙලා තියෙන්නේ භෞතිකාංශයෙන්. හැබැයි අධ්‍යාත්මික වශයෙන් ඒ රටවල් තවමත් ඌන සංවර්ධිත තත්ත්වෙහි තමයි ඉන්නේ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? වර්තමාන ලෝකය ගැටලු රාශියකට මුහුණ පාලා තියෙනවා. ජල දූෂණය, ශබ්ද දූෂණය, වායු දූෂණය, ශාක පද්ධතිය විනාශ වීම, සත්ත්ව සංහාරයක් ඇතිවීම, යුදගිනි ඇවිලීම මේ ආදී කරුණු පිළිබඳව හිතනකොට සැබවින්ම රටක් හැටියට ගත්තත් ලෝකයේම සැලකුවත් ගිහිල්ලා තියෙන්නේ සංවර්ධනය කරාද බුදුරජාණන් වහන්සේගේ නිගමනය බුදුරජාණන් වහන්සේගේ උපදේශනය තමයි පුද්ගල සංවර්ධනය ගත්තාම පුද්ගලයෙක් සංවර්ධනය කළ හැකි සංවර්ධනය විය යුතු අංශ දෙකක් ගැන උන්වහන්සේගේ ඉගැන්වීමේ තියෙනවා. ඒ තමයි භෞතික වශයෙන් සංවර්ධනය වෙන්නත් ඕනේ ඒ වගේම අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය වෙන්නත් ඕන පෝසත් වෙන්නත් ඕන. දිචක්කු සූත්‍රයේ තථාගතයන් වහන්සේ මේ කාරණේ ඊටාම පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. අන්ධං ච ඒක චක්කුංච ආරකා පරිවජ්ජේ. දිචක්කුං පන සේවේත සෙත්තං පුරිස පුද්ගලං කියලා. කවුද මේ ශ්‍රේෂ්ඨම පුද්ගලයා? උසස් පුද්ගලයා. දියුණු පුද්ගලයා සංවර්ධනය වෙච්ච පුද්ගලයා කියලා කියන්නේ දෙචක්කුම් පනසේවේත ඇස් දෙකම තියෙන කෙනා කියලා. ඇස් දෙක කියන එකෙන් අදහස් කරන්නේ භෞතික දේවල් වලින් සහ භෞතික නොවන අධ්‍යාත්මික වශයෙන් දියුණු වීම කියන එකයි. එතකොට මේ අංශ දෙකෙන්ම සමාන්තරව පුද්ගලයෙක් දියුණු වුණාම සංවර්ධනය වුණාම මේ පුද්ගලයා ප්‍රශස්ත සංවර්ධිත පුද්ගලයෙක් හැටියට හඳුන්වලා දීලා තියෙනවා. පවුලක් අරගෙන බලන්නකෝ. පවුලක සංවර්ධිත පවුලක්, ලස්සන පවුලක්, සුන්දර පවුලක්, දියුණු වුණු පවුලක් කියලා කියන්නේ ඒ පවුල තුල ඉන්න සමාජිකයන් දේශ බැලුවාමත් ඒ අයගෙත් භෞතික වශයෙන් සංවර්ධනයක් තියෙන්න ඕන අධ්‍යාත්මික සංවර්ධනයක් තියෙන්න ඕන ඒ දෙකම තියෙන්න ඕන ඒ දෙකම තිබුණම ඒ අය සතුටෙන් ජීවත් වෙනවා නිරෝගීව ජීවත් වෙනවා අනිත් අයට ඒගොල්ලන්ගෙන් හිරිහැරයක් කරදරයක් ඇත්තේ නැහැ හරියට කුරුළු කැදල්ලක ජීවත් වෙන කුරුළු පවුලක් වගේ තමයි සංවර්ධිත පවුල. එතන නෑ නොහොඳ නෝක්කාඩු. එතන පිට වෙන්නේ නෑ කාගෙන්වත් මුවින් නරක වචනයක්. අනුන් විවේචනය කරන්න යන්නේ නෑ. අනුන්ගේ දොස්පරුස් හොයන්න යන්නේ නෑ. ඒ වගේම ඔවුන් තුල ප්‍රකට වෙන්නේ සතුට. සතුට පිරුණු මුහුණු තමයි එවැනි පවුල්වල දකින්න හම්බෙන්නේ. ඔවුන්ගේ ජීවිතයත් දහමට අනුගත කරගත් ජීවන පටිපදාවලින් සමන්විත වෙනවා. ඒකට තමයි ප්‍රශස්ත පවුලක් කියලා කියන්නේ. එනිසා පුද්ගලයෙක් වශයෙන් ගත්තත් පවුලක් හැටියට බැලුවත් ආයතනයක් වශයෙන් බැලුවත් සහ රටක් හැටියට ගත්තත් ඔය කියන අංශ දෙක පිළිබඳව තමයි අවධානය යොමු වෙන්න ඕනන්නේ. අද ලෝකයේ අර මුලින් සඳහන් කළ ආකාරයට ජලය, ශබ්දය, වාතය, ශාක පද්ධතිය ඒ වගේම සත්ව ගහනේ මේ හැම එකක්ම විනාශ මුඛයට ගිහිල්ලා තියන්නේ ඇයි? ඒ නිසාම මිනිස්සුන්ට විතරක් නෙවෙයි සියලුම දෙනාට සත්තුන්ටත් එක්කම ජීවන ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. අද වාතලයේ තුල ආග්‍රහණය කරන්න සුදුසු වාතය කොච්චරද තියෙන්නේ? වායු ගෝලයේ දූෂණය වීමේ ප්‍රතිඵලය මිනිස්සුන්ට නිදහසේ සුදුසු වාතාශ්‍රයක් ලබන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. ජලයේ දූෂණය වීම නිසා මිනිස්සුන්ට වතුර ටිකක් පානය කරන්න බැරිව ගිහිල්ලා තියෙනවා. අපි හිතුවද මේ සම්පත් සියල්ලම අඩුවක් නැතුව තියෙන අපේ රටේ මිනිස්සුන්ට වතුර ටික සල්ලි දීලා ගන්න වෙයි කියලා. අපි හිතුවේ නෑ එහෙම මීට අවුරුදු 30 40කට කලින්. එහෙත් දැන් අපිට ඒක සිද්ධ වෙලා තියෙනවා. ඔක්සිජන් සපයා ගැනීම සඳහා අපට දැන් කෘතිමව නිෂ්පාදනය කරන ඔක්සිජන් මිලදී ගන්න වෙලා තියෙනවා. ඒ වගේම විවිධ වෛද්‍ය විද්‍යාවට හොයාගන්න බැරි විදිහේ රෝග පීඩාවන්ට ගොදුරු වෙන තත්ත්වෙටපත් වෙලා තියෙනවා. එහෙම උනේ දවසකින් දෙකකින් සිදුවුණු ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල හැටියට නෙමෙයි. දීර්ඝ කාලයක් තිස්සේ අපි සංවර්ධනය වීම සඳහා වෙරදරූ පිරිසක් හැබැයි අනුගමනය කළේ දහමින් බාහිර ක්‍රියාකාරකම්. එහි ප්‍රතිඵල හැටියට තමයි අද ලෝකයටම අපට විතරක් නෙමෙයි ලෝකයටම මේ දුක්ඛදායක තත්වයට මුහුණ පාන්න වෙලා තියෙන්නේ. දල්හනේමි රජතුමාට අර ජේෂ්ඨ පුත්‍රයාට රජකම පැවරුවාම ඔහුට තිබුණේ නැත්තේ රට පාලනය කිරීම පිළිබඳව අවශ්‍ය අවබෝධයයි. එනිසා ඔහුට ඉන්නවා ඊතා ඉහළ මට්ටමේ උපදේශකවරේ රාජර්ෂිවරයා. එතුමා ඒ නිසා රජුරවන්න කියන්නේ දැන් කනගාටුව ප්‍රකාශ කළාට වැඩක් නැහැ. දුක් වෙන්න එපා. දොස්පරස් කියන්න එපා. ඔබ කල යුත්තේ මේ සම්පත් නැවත රාජ්‍ය සතු කර ගැනීමට නම් වෙනත් විදියකට කියනවා නම් රට පිරිහුණා පිරිහුණේ පාලකවරයාගේ වරදින් ගත්ත තීන්දු තීරණ ක්‍රියාමාර්ග වැරදිච්ච නිසා ඒක ඔබතුමාට වැරදුනා නෙමෙයි ඔබතුමාගේ පියමහ රජුරු අනුගමනය කරපු ක්‍රියාමාර්ගත් අන්තිම කාලෙදි වැරදුණු නිසා තමයි එතුමා ජේෂ්ඨ පුත්‍රයා වන ඔබට මේ තනතුරු බව පවරන්නේ. දැන් ඔබතුමා බුද්ධිමත්ව කල්පනා කරලා බලලා මේ දස ශක්විතිවත් අනුගමනය කරන්න කියලා තමයි උපදෙස් දෙන්නේ. ඊට පස්සේ අර රාජ ඍෂිවරයා පැහැදිලි කරනවා ධර්මයේ පිහිටලා අන්තෝ ජනයා කියලයි සූත්‍රයේ සඳහන් වෙන්නේ කියන්නේ අබුදරුවන් මනාසේ ආරක්ෂා කරගන්න. මේ සක්විතිවත් එකින් එක අර තරුණ රජුරවන්ට පැහැදිලි කරලා දෙනවා. මහරජතුමනි පළවෙනි කාරණය තමයි ධර්මී පීඨන්ද. අධාර්මික කටයුතු වල නිරත වෙන්න එපා. අධාර්මික වුණොත් ඔබතුමාට යමක් ලැබෙයි පවුල නඩත්තු කරන්නත් පුළුවන් වෙයි පහසුවෙන්. හැබැයි රට පිරිහෙනවා. ජනතාව විනාශ වෙලා යනවා. රට පිරිහෙනකොට ඒ පරිහානිය ඊට පස්සේ ඔබතුමාටත් බලපානවා. ඒ නිසා මුලින්ම කළ යුතු දේ තමයි ධර්මයේ පිහිටන්න. ඊට පස්සේ අඹදරුවන් මනසේ රැකබලාගෙන ඔබතුමාගේ පවුල ලස්සනට ගොඩනගා ගන්න. ඒ අයට කියලා දෙන්න දැහැමිය කටයුතු කරන්නේ කොහොමද කියලා. ධාර්මිකව හම්බ කරන්න යොදවන්න. ඒ වගේම දැහැමිව හම්බ කරගත්ත දේ දැහැමිව භුක්ති විඳින ක්‍රමය කියලා දෙන්න. පින්වතුනි ධනය උපයා ගැනීම සම්බන්ධව මේ දහමේ ප්‍රධාන නිර්ණායක දෙකක් පෙන්වලා දීලා තියෙනවා. ඒ තමයි සාහසික නොවිය යුතුයි. අසාහසිකව හම්බ කරන්න. හම්බ කරන්න එපා. ඒ කියන්නේ සැහැසිව හම්බ කරන්න එපා. අසාහසිකව හම්බ කරන්න කියනවා. දෙවෙනි කාරණේ තමයි අධාර්මිකව හම්බ කරන්න එපා. ධාර්මිකව හම්බ කරන්න කියනවා. දැහැමි සහ අසාහසක කියන වචන දෙක තමයි සූත්‍රවල සඳහන් වෙන්නේ. ලෝකයේ මිනිස්සුන්ට ධනය හම්බකරනද පහසු සහ අපහසු ක්‍රම තමයි තියෙන්නේ. අධාර්මිකව හම්බ කරන කෙනෙකුට ඕන තරම් කෙටි කාලයක් තුලදී හම්බ කරන්න පුළුවන්. මොකද්ද මේ අධාර්මිකව හම්බ කරනවා කියලා කියන්නේ? ඒ තමයි තව කෙනෙකුට තව පිරිසකට එහෙමත් නැත්නම් මේ අපි ජීවත් වන මහ පොළොවට ජීවත් වන මේ පරිසරයට හානියක් සිදු කරලා විනාශයකට මඟ පාදලා අපට ධනවත් වෙන්න පුළුවන්. සරල උදාහරණයක් කිව්වොත් මද්ද්‍රව්‍ය කියන එක මුළු ලෝකෙම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මොනම රටකවත් ඉඩ දෙන්නේ නැහැ ඒකට. හැබැයි දැන් මද්ද්‍රව්‍ය නිෂ්පාදනය ඒ වගේම අලවිය කියන එකට යම් පුද්ගලයෙක් යොමු වුණොත් ඒ පුද්ගලයාට ධනය හම්බ කරන්න පුළුවන් ඊටාම කෙටි කාලයකදී. ධනය හම්බ කරන්න පුළුවන් බව අපට පේනවා. මේ රටෙත් මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ගිනුම් පිළිබඳව පහුගිය කාලවක වානුවල මේ ගුවන් විදුලිය රූපවාහිනී වගේ විද්‍යුත් මාධ්‍ය වලිනුත් ඒ වගේම පුවත්පත් වැනි මුද්‍රිත මාධ්‍ය වලිනුත් ප්‍රකාශ වුණා කෝටි ප්‍රකෝටි ගණන් ධන සම්පත් ඒ අය සතුව තියෙන බව. හැබැයි ඔවුන් ගොඩක් වෙහෙසුනේ නැහැ. ශ්‍රමය වැය කළේ නැහැ. ටික කාලයකදී මේ ජාවාරම් මුල නිරත වීම නිසා උපයාගත් ධනය. ඒක තථාගත දේශනාවේ ඇතුළත් වෙලා තියෙනවා. ශනිකව කෙටි කාලයක් තුලදී ධනවතුන් වෙන්න පුළුවන්. එතෙන්දි තථාගතයන් වහන්සේ පෙන්නනවා ඒ ධනය අධාර්මිකව උපයාගත් ධනයක්. සාහසිකව උපයාගත් ධනයක්. එසේ නොකළ යුතුයි. ඇයි ඒ ධනය තුලින් ඔබට සතුටක් ලැබේවි. උපයාගත් කෙනාට සැප විඳින්නත් පුළුවන් වෙයි. නමුත් විශාල පිරිසකට එයින් බලවත් හානියක් සිද්ධ වෙනවා. අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ තමයි බුදුහාමුදුරුවන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරන්නේ කුසලය සහ අකුසලය පෙන්වා දෙන තැන. එනිසා පින්වතුනි එදා තථාගතයන් වහන්සේ මේ කුසලය සහ අකුසලය කියන සංකල්ප දෙක නිර්වචනය කරලා තියෙන ආකාරය බැලුවාම ඒක ਸਰවකාලීන સિદ્ધාන්තයක් ලෝකේ ඕනම කෙනෙකුට පිළිගන්න පුළුවන්. මොකද්ද අකුසලයේ කියන්නේ? උන්වහන්සේ පැහැදිලි කරනවා මේක පුංචි රාහුල හාමුදුරුවන්ට පැහැදිලි කරලා දෙන නිසා උන්වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ රාහුල අපි කතා බහ කරන වචනයකින් එහෙම නැත්නම් අපි කරන ක්‍රියාවකින් අපි හිතන සිතුවිල්ලකින් හිතන කතා කරන එහෙම නැත්නම් කරන පුද්ගලයාට මොනතරම් සතුටක් ලැබුණත් සැපයක් ලැබුණත් තෘප්තියක් ලැබුණත් තව කෙනෙකුට එයින් හානියක් වෙනවා නම් කරදරයක් ඇති වෙනවා නම් රෝගී තත්වයකට මුහුණ දෙන්න වෙනවා නම් දුකටපත් වෙනවා නම් මං ඒ ක්‍රියාව අකුසල කියලායි කියන්නේ. ඒ වගේම අනුන්ට යහපතක් වෙලා කරන තමන්ට අයහපතක් වෙනවා නම් ඒකත් මම අකුසලයේ කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි රාහුල. කරනු ලබන තැනැත්තාට සහ එහි ප්‍රතිඵල භුක්ති විඳින කෙනාටත් කියන දෙපාර්ශ්වයටම අයහපතක් නපුරක් විනාශයක් රෝගී තත්වයක් පරිහානී තත්වයක් ඇති වෙනවා නම් ඒකත් මම අකුසලයේ කියලා කියනවා. අන්න ඒ නිසා තමයි ඔය මද්ද්‍රව්‍ය ජාවාරම් වගේ දේවල් නොකල යුතු පහත් සමාජ විරෝධී රැකියාවක් නැත්තම් වෘත්තීන් හැටියට හඳුන්වලා තියෙන්නේ. ඒ නිසා මේ රජුරවන්ට පැහැදිලි කරලා දෙනවා තමන්ගේ පවුලේ උදවියටත් හරිහම්බ කරගන්න ක්‍රමය කියලා දෙන්න දැහැමියෝ ඒ දරුවන්ව පෝෂණය කරන්න. ඒ විතරක් නෙවෙයි ඔබතුමාගේ බලසේනාව ධර්මෙහි පිහිටා කටයුතු කරන පිරිසක් බවට පත්කරනද ඔබතුමත් ඒ පිරිස ආරක්ෂා කරගන්න ධර්මානුකූල ප්‍රතිපදාවක ඉඳගෙන අනුයුක්ත අනිකුත් පිරිස් බ්‍රාහ්මනාදීන් ඒ වගේම ජනපද වාසීන් රට වාසීන් මේ හැම කෙනාටම ඔබ වහන්සේ දැහැමිව ඉඳගෙන උපදෙස් දෙන්න දැහැමි භවයේ තියෙන වටිනාකම හඳුනාගෙන කටයුතු කරන්න. ඒත් එක්කම මහාන බමුණන්ට හොඳින් සංග්‍රහ කරලා සීලේ පිහිටා කටයුතු කරන්න. සත්තුන්ට અભේදානීය දීලා සත්ව ගහණය ආරක්ෂා කරගන්න. රටේ අධර්ම ක්‍රියා සිදු නොවීමට වග බලා ගන්න. නිර්ධනයින්ද කර්මාන්ත සඳහා ධනය ලබා දෙන්න. කර්මාන්ත දියුණු කර ගැනීම සඳහා ආධාර කරන්න මඟ පෙන්වන්න. ආත්ම দমনය කළ මහාන බමුණන් වෙතට ගිහිල්ලා නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා ගන්න කියලා. මේ තමයි දස සක්විතිවත් මේ සූත්‍රය කියලා දෙන. එතකොට ඔබ හිතලා බලන්න අඩුම තරමේ 10ම අපි සාකච්ඡා නොකලත් මං කැමති නිර්ධනයින්ට කර්මාන්ත සඳහා ධනෙ ලබා දීම කියන මේ සක්විති වත පිළිබඳව අවධානය යොමු කළොත් අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල පාලක පැලැන්තිය කළ යුතු එක දෙයක් හැටියට මේ සූත්‍රගත කරුණු අනුව අපට බැලුවාම පේන්නේ මොකද්ද? රටේ ඉන්නවා හැකියාව තියෙන එහෙත් ආයෝජනය කිරීමට නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රාග්ධනය යොදවා ගැනීමට නොහැකි ඕනතරම් පිරිස් පාලක පිරිස කර යුතු දේ තමයි මේ උදවිය පිළිබඳව සොයා බලන්න ඕනේ හැමෝටම සහනාධාර හෝ එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න ඉඩ දීම ආධාර කිරීම නෙමෙයි හැකියාව තියෙන උවමනාව තියෙන පිරිස් හොයන්න ඕන ඒක බුදුහාමුදුරන් වහන්සේ හරි ලස්සනට පෙන්වලා දෙනවා මහා ගෝපාලක සූත්‍රයේදී ලක්කන කුසලෝ හෝති කියලා පාලකවරු ජනතාව සතු ලක්ෂණ වලින් ඒගොල්ලෝ හඳුනාගන්නේ කියලා එයින් එකක් තමයි ඔවුන් සතුව තියෙන ශක්තියතාවය කුසලතාවය මොන අංශයටද දක්ෂ කියලා හොයලා බලලා ඒ අංශය දියුණු කර ගැනීම සඳහා රටට ඵලදායක දෙයක් නිපදවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයේ සහ උවමනා කරන දේවල් සම්පාදනය කරලා දීම පාලකවරුන්ගේ කටයුත්තක් කියලායි කියන්නේ. ඊළඟට ආත්ම দমনය කළ මහණ බමුණන් වෙත පැමිණ අවවාද අනුශාසනා ලබා ගන්න කියනවා. රට පාලනය කිරීමේදී ගන්න යම් යම් තීන්දු සමහර විට වරදින්න පුළුවන්. ඒ සඳහා මොකද්ද කළ යුත්තේ? තමන්ට හිතවත් උදවිය සොයාගෙන යාම නොවේ. මේ සූත්‍රයේ පැහැදිලිව කියනවා අවබෝධයේ තියෙන සංවරයෙන් හෙබි ප්‍රඥ වූ ශ්‍රමණ බ්‍රාහ්මණින් හොයාගෙන ගිහිල්ලා වරින් වර හොයාගෙන ගිහිල්ලා අවශ්‍ය උපදෙස් ගන්නේ කියලා. අර පාඨයේ තියෙන කිම්භන්තේ කුසලං කිං අකුසලං ස්වාමීනි මා විසින් කළ යුතු දේ මොකද්ද? යහපත් ප්‍රතිපත්තිය මොකද්ද? අයහපත් ප්‍රතිපත්තිය මොකද්ද? මම මේ අනුගමනය කරන්න යන වැඩපිළිවෙල රටේ යහපතට අදාළ වෙයිද? නැත්තම් මේකෙන් කොටසකට අගතියක් ඇති වෙයිද? රටට හානියක් වෙයිද කියලා සාකච්ඡා කරන්න කියලා කියන්නේ. කිං න සේවිතබ්බං කිං සේවිතබ්බං මා විසින් සැලසුම් කළ යුත්තේ කෙසේද? අනුගමනය කළ යුතු දේ මොකද්ද? නොකළ යුතු දේ මොකද්ද? මේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වුණොත් දීගරත්තං අහිතාය දුක්ඛාය අස්ස මට විතරක් නෙමෙයි මගේ පිරිසට විතරක් නෙමෙයි රටට අගතියක් වෙයිද ජනතාව පීඩාවටපත් වෙයිද රට අගාධයට යයිද එසේ නොවි කටයුතු කිරීමට ලබා ගත හැකි උපදේශය මොකද්ද මේවා පිළිබඳව වරින් වර වරින් වර අර ප්‍රාඥයින් පූජ්‍ය පූජක උතුමන්ලා එක්ක සාකච්ඡා කරන්න කියලා කියන්නේ. පින්වතුනි ඔබ අහලා තියෙනවා ಭಾರತයේ කීර්තිමත්ම පාලක පිරිසක් හැටියට අදටත් අපි කතා කරන ලිච්ඡවි රාජ පරම්පරාව පිළිබඳව. ඒත් රජවරු තමයි. මේ ලිච්ඡවි රාජ පරම්පරාව සතුව තිබුණු අපරිහානීය ධර්ම පිළිබඳව තථාගත දේශනාවේ සඳහන් වෙනවා. එයින් එක් කාරණයක් තමයි ඔවුන් සමගි සම්පන්නව එක්කා වුණා සමගි සම්පන්නව සාකච්ඡා කළා සමගි සම්පන්නව විසිර ගියා අපිට පුළුවන්කම තියනවා නම් අපේ රට ගත්තාම අපේ රටේ ප්‍රධානම ස්ථානයේ පාලන කේන්ද්‍රස්ථානය තමයි පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයෝ යයි කියන පිරිසපත් කරලා ඉන්නේ මේ රටේ ජනතාව මේ රට සංවර්ධන මාවතකට යොමු කරන්න. එනිසා මතවාද මොනවා තිබුණත් සමගි සම්පන්නව රට තව පියවරක් ඉදිරියට ගෙනියන්න. ආර්ථික සෞඛ්‍ය කුෂිකර්මාන්තය කර්මාන්තය ඒ වගේම ආධ්‍යාත්මික සංවර්ධන මේ හැම අංශයක් පිළිබඳවම රට සංවර්ධනය කරා ගෙනියන්න සියලුම කණ්ඩායම් වලට එකතු වෙලා සමගි සම්පන්නව සාකච්ඡා කරලා සමගි සම්පන්නව තීන්දුව తీරන අරගෙන සමගි සම්පන්නව විසිරෙන්න පුළුවන් වාතාවරණය හදාගත්තොත් අපේ රටේ මේ සම්පත් ප්‍රමාණවත් සංවර්ධිත රටක් බවට පත් කරන්න. ඒ සඳහා මේ රට කරවන සියලු දෙනාටත් පාලිත ජනතාව වන ඔබ අප හැම දෙනාටමත් ප්‍රඥා ඇස පෑදේවා ධර්ම මාර්ගයට අවතීර්ණ වීම තුලින් මේ රට සමෘද්ධිමත් දේශයක් කිරීමට හැම දිනාටම ශක්තිය ධෛර්යය කැපවීම ඇති වේවායි ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති අද ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කඩුගන්නාව මුදලෙවත්ත දීපාලෝක විහාරාධිපති දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ අනුශාසක ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය